හැම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි මේවා තේරුම අපි හොඳ තේරුම් ගන්න ඕනේ මේවා තේරුම දැනගන්නේ නැතුව මේවා කිව්වට වැඩකුත් නැහැ ඇහුවට වැඩකුත් නැහැ සම්බුදු සරණයි කියලා කියන්නේ බුදු පියාණන් වහන්සේ අනුව දමං කරනවා කියන එකයි. බුදු පියාණන් වහන්සේගේ පාපියොම් අනුව අපි ගමන් කරනවා. දැන් මගෙන් බනහනකොට කොන්දක් කෙලින් තියාගෙන මා දෙස බලාගෙන අවධානයෙන් යුක්තව බනහන්න ඕනේ. එහෙම බලන්න එපා. එහෙම බැලුවොත් වෙන්නේ මොකද? ඔය කට්ටියට බාහිර අරමුණු වෙනවා එතකොට මේ ධර්මය අවබෝධ කරගැනීමේ ශක්තිය අඩු වෙනවා. තේරුණා නේද? කවුරුවවත් කමන්නේ එදියා බලන්න එපා. හොඳේ. හොඳට මටම අවධානය යොමු කරගෙන ඉන්න. මෙතෙන්ද යක්ෂයෙක් කැවිදින් පැන්නත් හොල්ලන්න එපා ඔළුව එහෙම. තේරුණේ? එතකොට සම්බුදු සරණයි කියලා කියන්නේ මොකද? බුදු පියාණන් වහන්සේගේ පාපියොම් අනුව ගමන් කරනවා කියන එකයි. එතකොට අපිට මොකද්ද ලැබෙන්නේ? සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. බුදු ගුණ මෙනෙහි කරමින් අපි ඉදිරියට යන්න පටන් ගන්නකොට ඒ බුදු ගුණ මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මේවා ඇති කර ගැනීමටත් අපිට කැමැත්තක් ඇති වෙනවා. දැන් බුද්ධ කියන ගුණය කියන්නේ මොකක්ද? සත්‍ය අවබෝධය. සත්‍ය අවබෝධය නිසා තමයි අපිට මේ සංසාර දුකෙන් කවදා හරි අත මිදෙන්න පුළුවන්. එතකොට සම්බුදු සරණයි කියලා කියන්නේ මොකද? සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා තමයි අපි ජීවත් වෙන්නේ. බුදු පියාණන් වහන්සේ අනුව ගමන් කරනවා කියන්නේ අපි බුදු ගුණයක් ඇති කරගෙන දියුණු කරගෙන ඉදිරියට යනවා කියන එකයි. එතකොට සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා යම් කිසි කෙනෙක් වැඩ කටයුතු කරනවා නම් අන්න එතන තමයි බුදු සරණ කියන එක තියෙන්නේ. එහෙම නැතුව නිකම් මේවා නාම මාත්‍රයෙන් කිව්වට වැඩක් නැහැ. ඊළඟට ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ සදහම් පිහිටයි කියන එක. සදහම් පිහිටයි. එතන සරණ කියන වචනේ තියෙන්නේ පිහිටාර්ථය. අතන ගමනාර්ථය තියෙන්නේ. සරණ කියන වචනේ. එතන තියෙන්නේ පාදයේ කියන අර්ථය බුද්ධං සරණං කියන්නේ බුදු පා පියුම කියන එකයි. බුදු පා පියුමට අනුව අපි ගමන් කරනවා. එතකොට බුදු ගුණයක් ඇති කර ගැනීම සඳහා ඉදිරියට යනවා. එතකොට අපිට ඇති කරගන්න අත්‍යවශ්‍ය කරන බුදු ගුණය තමයි බුද්ධ කියන ගුණය. සත්‍ය අවබෝධය. අනවබෝධයෙහිවත් අවිද්‍යාව නිසා තමයි අපි දුක් විඳින්නේ. තේරුණේ? එතකොට සත්‍ය අවබෝධයේ මූල බීජය මොකද්ද? සද්ධාව. සද්ධාව ඇති කරගෙන ඉදිරියට ගමන් කරනවා නම් ආනේ තැනත්තාට බුදු සරණ තියෙනවා. ලෝකයේ දුකයි කියලා අපි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා අසා ගන්නවා, දරා ගන්නවා. ඒ ගැන සිතමින් විමසමින් ඉදිරියට යනවා. අන්න සුතමේ පඤ්ඤා, කින්තාමේ ප්‍රඥාවට ගියා. එතකොට හැම ඉරියව්වක් ළඟදීම දුක දකිමින් ඉදිරියට යනකොට මොකද වෙන්නේ? නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. දුක්ඛ උපනිසා සද්ධා කියලා කියන්නේ ශ්‍රද්ධාව ඇති වෙන්නේ දියුණු වෙන්නේ දුක උපනිශ්‍රය කරගෙන. එතකොට ලෝකය දුකයි දුකයි දුකයි අනිත්‍යයි අනිත්‍යයි කියලා අපි යථාර්ථය දැනගෙන ඉදිරියට යනවා. ආන් මේක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. එතකොට ලෝකය ප්‍රතික්ෂේප වෙලා නිර්වාණයට පැහැදීම ඇති වෙනවා. එතන ඉඳන් එයා කරන කියන හැම දෙයක්ම කරන්නේ නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව. නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව වැඩ කරන පුද්ගලයා ඒ සඳහා සියලු පව් අතහල යුතුයි. කුසල් කළ යුතුයි. ඇයි? සියලු පාපයන් ලෝකේ සඳහාය. සියලු කුසල් නිර්වාණය සඳහාය. අන්න ඒක යා දැනගන්නවා. එතකොට මේ සියලු පව් අතහරමින් කුසල් කරමින් ඉදිරියට යනකොට තමාගේ ජීවිතය සද්ධර්මයේ මත පදනම් වෙනවා. කුසල් දහම් මත පදනම් වෙනවා. සියලු පව් ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට අපිට පිහිටන් තියෙන්නේ මොකද්ද? සද්ධර්මයේ මත ජීවිතය පදනම් කරගන්නවා. අන්න එතන තමයි සදහම් පිහිටයි කියලා කියන්නේ. සදමම් පිහිටයි කියන්නේ ඥානයකයි. සංගරක වර්ණය කියලා කියන්නේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඉදිරියට ගමන් කරනකොට ප්‍රත්‍යඥ භූමියෙන් අත මිදලා ආර්ය භූමියට ඇතුළු වෙනවා. එතකොට සංඝ රැකවරණය ලැබෙන්න ඕන නොතනින් තමයි. ආර්ය භූමියට ඇතුළු වෙලාවේ නම් අපි සදාකාලිකව දුගතියෙන් ආරක්ෂා වෙනවා දුගතියට යන්නේ නැහැ නිවන් දැකීමට වරම් ලැබෙනවා අන්න ඒක තමයි සංඝ රැක වරණයි කියලා කියන්නේ දැන් තේරුණා නේද සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි සම්බුදු සරණයි කියන්නේ බුදු පියාණන් වහන්සේගේ පාපියුමට අනුව අපි ගමන් කරනවා බුදුහාමුදුරුවන්ගේ ගුණයන් අතර ඊටාම ශ්‍රේෂ්ඨම ගුණයක් තමයි බුද්ධ කියන ගුණය. අපිත් ඒ ගුණය ඇති කර ගැනීම සඳහා ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා. අන්න එතන තමයි බුදු සරණ කියන එක තියෙන්නේ. ඊළඟට ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනවා කියලා කියන්නේ මොකද? ලෝකයේ ප්‍රතික්ෂේප වෙනවා. හැම මොහොතකම ලෝකයේ ප්‍රතික්ෂේප වෙනවා. නිර්වාණයට පහතිනවා. සියලු පව් ලෝකයේ සඳහා සියලු කුසල් නිර්වාණය සඳහා එතකොට අපි දන්නවා පව කරපුවාම පරිහානියටපත් වෙනවා කුසල් කරපුවාම දියුණු වෙනවා කියලා නේද? දන්නවනේ. ආන්ගේ දැනීම තමයි අවබෝධය කියලා කියන්නේ. ඒ දැනීම මත ජීවිතේ පදනම් කරගන්නවා. අන්න ඒකයි සදහම් පිහිට කියලා කියන්නේ. එතකොට සම්බුදු සරණය සදහම් පිහිට ලැබෙනකොටම සංඝරක වරණය ලැබෙනවා කියන්නේ අපි ආර්ය පුද්ගලයන් බවට පත් වෙනවා. ආර්ය සංඝ සමාජයට ඇතුළු වෙනවා. අන්න එතන තමයි සංඝරක වරණය. පැහැදිලිද? දැන් අපිට තිසරණය ගැන හොඳ අවබෝධයක් තියෙනව නේද? එහෙමනම් ඔබ සෑම දිනාටම නැවත වතාවක් මම ආශිර්වාද කරනවා සම්බුදු සරණයි සදහම් පිහිටයි සංගරක වරණයි දැන් මේ තිසරණේ අපි හොඳින් අවබෝධ කරගත්තා ඒ තිසරණේ අවබෝධ කරගෙන මේ උත්තමාර්ථයේ පෙන්වා වූ සම්බුදු පියාණන් වහන්සේගේ ගුණයන් සිහිපත් කරගෙන සකල සත්වයන්ටම මෛත්‍රී කරගෙන අපි ඉදිරියට ගමන් කරමු. එහෙමනම් දැන් කවුරුත් සිරිත් පරිදි කය ඍජුව තබා ගන්න. ඇස් දෙක පියාගෙන අරහං ගුණයෙන් පටන් අරගෙන බුදු ගුණ සිහිපත් කරන්න. හත් වතාවක් විතර බුදුගුණ සිහිපත් කරන්න. දැන් අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් අපට කමටහන් දෙන්නා වූ බුදු දේවයාණන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ගුරුවරයාට ආශිර්වාද කරන්න. තුන් පාරක් ආශිර්වාද කරන්න. දැන් මා ඇතුළු සියලු සත්වයෝ අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා තුන් වතාවක් සියලු සත්වයන්ට මෛත්‍රී කරන්න. දැන් සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් අතහරිමි කුසල් කරමි කියන අදිෂ්ඨානය ඇති කරගෙන දෙක අරින්න. හොඳයි. දැන් අපි බුද්ධානුස්සති භාවනාව කළා මෛත්‍රී භාවනාව කළා මම ඔයගොල්ලන්ට ආශිර්වාද කළා ඔයගොල්ලෝ මට ආශිර්වාද කළා දැන් අපේ සුහදතාවය සම්බන්ධතාවය දැඩි විදිහට වැඩිලා තියෙන්නේ ඉතින් දහසකට ආසන්න පිරිසක් මාව ඉස්සරහින් තියාගෙන මට ආශිර්වාද කරනවා නම් සතියකට සැරයක්වත් ආයෙනම් ලෙඩක් හැදෙන එකක් නැහැ. හරි සනීපයක් දැනෙනවා. බේත් පිටිබනවට වඩා. මේ නෑ තියෙන බලවත්කම හොඟදනේ දන්නේ නැහැ. තේරුණා නේද? ඕනෙම ලෙඩෙක් බලන්න යනකොට ඒ ලෙඩා ගැන මෙනෙහි කරගෙන එයාගේ හැඩරුව මෙනෙහි කරගෙන ඒ ලෙඩාට අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා කියලා ආශිර්වාද කරගෙන ඉතිපිසෝ ගාතාව මෙනෙහි කරමින් ලෙඩා බලන්න යන්න. දිග්ගටම ඉතිපිසෝ ගාතාව බුදුගුණ මෙනෙහි කරමින් යන්න. ගිහිල්ලා ලෙඩා ළඟට ගිහිල්ලා බුදුගුණ මෙනෙහි කරලා අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් මේ මගේ මෞතුමිය හෝ පියතුමා හෝ කවුරු හරි ආගේ නම සිහිපත් කරගෙන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ආශිර්වාද කරන්න. වර්ධින්නේ. ඇපල් ලවන් යනවට වඩා හොඳයි. තේරුණාද? වඩා මුත්‍රා පලන පලන් වලට වඩා හොඳයි ඕක. වර්ධින්නේ. ඉතින් ඌව හොඟ දෙනෙන් දන්නේ නැහැ. කියලා දෙන්න ඕනේ ඕවා අපි. එහෙනම් දැන් අපි සීලයක පිළිටාගෙන ඉදිරියට යනවා. අපේ සීලය මොකක්ද? සියලු පව් අතහරින්මින් කුසල් කරමින් ඉදිරියට යන්නේ. ඒක ආර්ය පුද්ගලයන්ගේ හැටි. තේරුණා නේද? කලාතුරකින් පවක් කරන්න සිද්ධ වුණත් වහාම හන්දි කර ගන්නවා. වහාම හන්දි කර ගන්නවා. කිසි කෙනෙකුට හොයන්න, පේන්න ඉඩ තියන්නේ නැහැ. ඒක අපේ හැටි. ඒක තමයි සීලය කියන්නේ. සීලය කියන්නේ මේ ශික්ෂාපද කොටන මේ මෙතන සීලය කියන්නේ තේරුණාද? ශික්ෂාපද එකක්වත් නෑ මෙතන. අපේ හැටි එහෙම තමයි. දැන් වඳුරගේ සීලය මොකද්ද? අත්ෙන් අත්තර පැන පැන යන එක. ඒ උගේ හැටි. රිලවගේ සීලය මොකද්ද? කොච්චරවත් පොර කනවා. ඒ උන්ගේ හැටි ඉතින්. ඈ ප්‍රත්‍යඥයන්ගේ හැටි තමයි නිතරම පවට බර වෙලා. ආර්ය පුද්ගලයන්ගේ හැටි නිතරම කුසලට බර වෙලා කුසල් පැත්තට බර වෙලා කලාතුරකින් පවක් කරන්න සිද්ධ වුණත් වහාම හන්දි කරගන්නවා ආයේ කිසි කෙනෙකුට හොයන්න තියන්නේ නැහැ ඒ ඉතින් අපේ හැටි ආන්ගේ හැටි කියන එකටයි මේ සීලය කියලා කියන්නේ ස්වභාවයෙන්ම ආර්ය පුද්ගලයන්ගේ හැටි වුණ තමයි දැන් දන්නවනේ සීලය කියන්නේ මොකක්ද කියලා හැටි හැටි උන්ගේ හැටි එහෙමයි මුන්ගේ හැටි මෙහෙමයි. බල්ලගේ සීලය බලු සීලය, ගුණාගේ සීලය ගුණ සීලය. ප්‍රත්‍යඥයාගේ සීලය ප්‍රත්‍යඥ සීලය, ආර්ය පුද්ගලයන්ගේ හැටි ආර්ය සීලය. පැහැදිලි? එහෙමනම් අපි මේ සීලය පාදක කරගෙන දැන් අපි සුළු වෙලාවක් විවේකයෙන් ඉන්න ඕනේ. සුළු වෙලාවක් විවේකයෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ තමයි අපි ප්‍රඥාව ලබා ගැනීම සඳහා දේශනාවලට අයුම්කම් දෙන්නේ. එහෙමනම් අපි දැන් විවේකයෙන් ඉන්න නම් අපි සිතවිලි සියල්ලක්ම අයින් කරගත්තොත් නම් ගොඩාක් හොඳයි. නමුත් ඒක අපිට කරන්න බෑ. මේ ලෝකයේ තුල ඉන්නකම් සිතෙන් ඉවත් වෙලා ජීවත් වෙන්න බෑ. ඔය හිතන්නේ නැතුව ජීවත් වෙන්න කියනෝ නේද? කවදාවත් ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි නේද? විඥානයේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම සිත් පහළ වෙනවා. තේරුණා නේද? ඇසකන දාන ජීවනාසේ කය මන ප්‍රාණවත්ව තියෙනවා නම් අරමුණු ගලාගෙන එනවා ඒව අපි කරන දේවල් නෙමෙයි. ඇහැට රූප ගලාගෙන එනවා, කනට ශබ්ද ගලාගෙන එනවා, නාහයට ගඳ සුගඳ ගලාගෙන එනවා. මේවා ස්වභාව ධර්ම. ඒව නවත්තන්න බෑ. එතකොට සිත් හට ගන්නවා, හෝ ගල සිත් හට ගන්නවා. තේරුණා නේද? ඒ විඥාණයෙන්තරෝ බෑනේ සත්වයකට ජීවත් වෙන්න සවිඥානිකත්වය කියලා කියන්නේ සත්වයා කියන එකනේ. විඥාණය ඉවත් වෙලා ගියොත් මලා තමයි ඉතින් ආයේ. ඒක නිසා අපිට සිතකින්තරෝ නම් ජීවත් වෙන්න බෑ. හිතන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. මොනවා කරලවත්. හැබැයි අපිට එකක් කරන්න පුළුවන්. දහසකොත් සිතවිලි වෙනුවට දහසකොත් අරමුණු වෙනුවට එක අරමුණක් අරගෙන එක තැනක ඒකාග්‍ර වෙලා සමතේකට ගිහිල්ලා එය දිනු කරගන්න පුළුවන්. සමත භාවනාව. ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් අපි ගන්නවා. ඔය සිත් හට ගැනීම නවත්තන්න බෑනේ. ඇලීමෙන් ගැටීමෙන් තොර අරමුණක් ගත්තාම එතන රාග දෝෂ දෙක යට යනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. එතන බොහෝ වේලාවක් රැඳී ඉන්නවා. අන්න එතකොට අපි සමාධිගත වෙන්න පුළුවන් එක අරමුණක් තුල. ආනාපානයේ තුල සමාධිගත වෙලා බොහෝ වේලාවක් ඉන්නවා. එතකොට මේ කනට ශබ්ද අදිනවා. ඇඟට හුලං වදිනවා. ඒව නවත්තන්න බෑ. අපි ඒව ගණන් ගන්නේ නෑ. අපි ඒකාග්‍ර කරගෙන ඉන්නේ මොකේද? ආස්වාසයට ප්‍රස්වාසයට ඒකාග්‍ර කරගෙන එහි රැඳී ඉන්නවා මිසක් අරව ගණන් ගන්නේ නෑ. විතක්ක එනවා. ਵਿਚාරයට දාගන්නේ අපි. විතක් කියන්නේ මේ සත්‍ය. ඔකත් විතක්කයක් තමයි. ඒවා ਵਿਚාරයට දාගන්නේ ඒවා ඉතින් ඔහේ ගෑවි ගෑවි යයි. මනටත් තරමුණු එනවා. අපි ගණන් ගන්නෑ, පිළිගන්නේ ඒවා ගෑවි ගෑවි යනවා. අපි එක තැනක රැඳී ඉන්නවා බොහෝ වේලාවක්. ඒ රැඳී ඉන්නේ තුපේක්ෂ කර්මණක් කරගෙන. අන්න එතකොට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණ දුබල වෙනවා. ඒව යට යනවා. යට යන්න යට යන්න බුදු බල මතුවෙනවා. මර බල විඳගෙන බුදු බල මතු කරගෙන ඉන්නවා. ඒක කරන්න පුළුවන් දෙයක් අපිට. නමුත් සියලුම අරමුණු යොත් කරන්න නම් බෑ. මොනවා කරලවත් බෑ. තේරුණා නේද? එහෙමනම් අපි පුළුවන් දෙයක් පමණක් කරමු, කළ හැකි දෙයක් කරමු, කළ යුතු දෙයක් කරමු. උපේක්ෂකව ඉන්න එක කළ යුතු දෙයක්. උපේක්ෂකව ඉන්න අපිට පුළුවන්. ඒක කළ හැකි දෙයක්. කොහොමද? පිරිසිදු වාතයේට අපේ සිත ඒකාග්‍ර කරගෙන බොහෝ වේලාවක් වැඩියේ. දැන් එහෙනම් කය ඍජුව තබා ගන්න කළ හැකි දෙයක් කරන්නයි යන්නේ. කළ යුතු දෙයක් කරන්නයි යන්නේ. කය ඍජුව තබාගෙන ඇස් දෙක පියාගෙන පහසුවෙන් වාඩි වෙලා එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න. එතැන් සිට හුස්මටම හිත යොමු කරගන්න හුස්ම ස්වභාව ධර්මයක් ඒ ස්වභාව ධර්මයේ දෙස බලාගෙන ඉන්න දිග ස්වභාවය දැනෙනවා නම් දිග්ගයි දිග්ගයි දිග්ගයි කියලම හිතන්න කෙටි ස්වභාවයන් දැනුනොත් ඒ බවම දැනගන්න උස්ම සියුම් මන ස්වභාවයන් දැනෙනානම් ඒ බවම හිතන්න උස්ම සියුම් 你如果是。 ඔස්මස් හොඳටම සියුම් වෙලා ඔස්ම නොබැනී शान से दिला शान से दिला සමාධි සිත කුසුමටම ඒකා sentirla. San sentirla. San සමාධි සිත හුස්මටම ඒකා සමාධි සිත හුස්මතම ඒකාග්‍ර සමාධි සිත හුස්මටම දිවියෙන් දෙවෙනි ධ්‍යානය පීති සුඛ ඒකාග්‍රතාව දිවිනි ධාන තල පීති සුප ඒකාග්‍රතාව දෙවෙනි ධ්‍යානය පීඨියටම ඒකාග්‍ර දේවී to 东。 අත්තරවිනි ධ්‍යාන හතරවෙනි ධ්‍යානය හොත්තරගෙනි දිහා Então, देवीनि ध्यान समा Namo දැන් ඔබ සමා වටිනාද කියලා බලන්න සිත යොමු කරගෙන ශාල සැනසීමක් ලබා ගත්තා. ඒ සැනසීම තුළින් අපේ සිතයි කයයි දෙකම සැහැල්ලු වුණා. එතන තමයි කියන්නේ සැප කියලා කියන්නේ. සැප කියලා කියන වචනේ තේරුම සැහැල්ලු භාවයට පත් වෙලා. සැප කියන්නේ ඒකයි. කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා ඔය වචනයෙන් හඳුන්වන්නේ ඔකට කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා ඔය ඔක්කොම වචන වලින් කියන්නේ මොකද්ද සැප කියන වචනය මේක සැපේටපත් උනේ කොහොමද කෙලෙස් යට කරගෙන කෙලෙස් මතුවලා ඉන්නකන් අපි දුකටපත් වෙලා ඉන්නේ. කෙලෙස් යට වෙන්න යට වෙන්න සැපයටපත් වෙනවා. කියන්නේ සැහැල්ලු භාවයටපත් වෙනවා කියන එක. තේරුණා නේද? දැන් අපිට හිතා ගන්න පුළුවන් සම්පූර්ණයෙන් කෙලෙස් ප්‍රහීන කළොත් එහෙම පරම සැපතටපත් වෙන්න පුළුවන්. පරම සැපත කියන්නේ උත්තම සැපත කියන එක. ඒ උත්තම සැපතටපත් වීම සඳහා තමයි අපි මේ පුහුණු වෙන්නේ. ඉස්තරලාම උපේක්ෂක අරමුණක් කරගෙන විවේකීව ඒකට මිත් යොමු කරගෙන ඉන්නවා. ඒක තමයි ආන අප ආන සති භාවනා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? පංච නීවරණ යට යනවා. පළවෙනි වරට යට යනවා පළවෙනි ධානය කියලා කියනවා. ඊළඟට දෙවෙනි වරටත් යට යනවා එතන දෙවෙනි ධානය කියලා කියනවා. එතකොට දෙවෙනි ධානය ළඟට එනකොට සමාධිය බොහොම බලවත් වෙනවා කියන්නේ පංච නීවරණ යට වෙලා ප්‍රීතියෙන් යුක්තව ඉන්නවා. ප්‍රීතියෙන් යුක්ත වෙන්නවා. එතන තියෙන්නේ මොකද්ද? ප්‍රීතියටම ඒකාග්‍ර වෙලා. එතනම සමාධිගත වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? කයයි හිතයි දෙකම පැහැදිලි වෙනවා. අන්න සැප කියන්නේ අන්න සැප. පරම සැපේ කියන්නේ කයයි හිතයි දෙකම ඉවත් වෙන එක. නිබ්බානං පරමං සුඛං කියන තැන කයත් නැහැ හිතත් නැහැ. කයයි හිතයි දෙක නෑ ලෝකය කියන්නේ නේද? ලෝකයෙන් අයින් වීම. ඒක පරම සැපත කියන්නේ. දැන් මෙතෙන්දි වෙන්නේ මොකද්ද? ලෝකය සියුම් වෙලා යනවා. ඊට පස්සේ සිත ඉහළට නැගීගෙන යන ලෝකය අපහැරලා ඉහළට නැගිනවා. හැබැයි සම්බන්ධතාවයේ තියෙන නිසා නැගගෙන යන්න බෑ. එයා එහෙමම ඉන්න ඕනේ. තව ආත්මදිත්‍යය තියෙනවනේ. ආත්මදිත්‍යය තියෙන නිසා ඉහළට නැගින් නතර වෙනවා. නෝකයි මේ සමාධියෙන් අපි කරන්නේ. ඉතින් මේක වහුණු කිරීමක් මෙතන අපි කරන්නේ මෙතෙන්දී අංග සම්පූර්ණත්වයටපත් නොවෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමවේදය ඉගෙන ගත්තට පස්සේ ඔය කට්ටියට තනියෙන් විතර ගිහිල්ලා මේ වැඩේ කරන්න පුළුවන්. තේරුණේ? දක්ෂයෙකුට පුළුවන්. යම් කිසි දෙයක් දිහා බලාගෙන හිටියත් පුළුවන් ගිහිල්ලා කරන්න. දැන් මෙතන අභ්‍යාසයක්ම ප්‍රායෝගිකත්වයටම මම දුන්නා. ඉතින් ගෙදර ගිහිල්ලා හුස්ම දිහාම බලාගෙන ඉන්න එකයි. දිගනම් දිගයි කියලා දැනගන්න වෙච්ච එකයි. කෙටි වුණොත් කෙටි කියලා දැනගන්නවා. කියන්නේ හිතනවා කෙටි කියලා. එහෙනම් දැනීම මාත්‍රයක් ඇති. ඔක කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මොකද වෙන්නේ දන්නවද? සියුම් වෙන්න පටන් ගන්නවා. අන්න ඒතර සියුම් මන දෙසම බලාගෙන ඉන්නවා. ඒතර දිගයි කෙටි කියලා දකින්න එපා. දිගයි කෙටි කියලා හිතන්න එපා. සියුම් වෙන බවටම හිත යොමු කරගෙන ඉන්නවා. සියුම් වෙන බවම හිත හිතා ඉන්නවා. තේරුණා නේද? ඊට පස්සේ මේක හොඳටම සියුම් වෙලා ගිහිල්ලා සංසිඳිලා යනවා. හොඳටම සංසිඳිලා යනවා. සංසිඳිලා යනවා කියන්නේ නැති වෙනවා නෙමෙයි හොඳටම සියුම් වෙනවා. ආ එතකොට මොකද වෙන්නේ? එතනම සමාධිගත වෙනවා. හිත හුස්මටම හිර වෙලා හුස්මත් එක්කම ඉතිං වම් ඇදලා තියෙනවා. ආනාපාන සති සමාධිය කියන්නේ ඔන්න ඔකයි. එතකොට අරමුණු වෙනවා. මනසට අරමුණු වෙනවා ඈට මේට රූපේ නැහැ පියාගෙන ඉන්න නිසා කනට ශබ්ද එනවා ඒකට උලන් වදිනවා එකක්වත් ගණන් ගන්නෑ අපි. අපි අතෙන්දම ඒකාග්‍ර කරගෙන ඉන්න එක තමයි කරන්නේ. අරව ගණන් ගන්නෑ. මෙහෙම ගණන් නොගෙන්න නොගෙන්න ඉතින් අරමුණු ටික ටික ටික ටික අඩු වෙනවා. අරමුණු සියුම් වෙලා යනවා අන්තිමට. අන්තිමට මේක හොඳටම දියුණු වෙනකොට මේ සියලුම අරමුණු දැනෙන්නේ නැති නොදැනෙන්නේ නැති ස්වභාවයකටපත් වේ. ඔය නේව සංඥා නාසඤ්ඤා කියලා කියන්නේ හොඳටම සියුම් වෙලා. ඒව හතරවෙනි ධානයටත් ඉහළදී සිදු වෙන දේවල්. හතරවෙනි ධානයේදී ඔය සද්ද ඇහෙනවා. ඒකට උලන් වදිනවා. ඒවා තියෙනවා. නමුත් අපි ඒවට හිත යොමු යොමු කරන්නේ නැහැ. හිත යවන්නේ නැහැ. ඔය ගෑවි ගෑවි යනවා. ඉතින් කනේ ගෑවි ගෑවි ශබ්ද යනවා. අපි පිළිගන්නේ නැහැ ඒවා. මනේ ගෑවි ගෑවි අරමුණු යනවා. පිළිගන්නේ නැහැ අපි. අපි එක්තැන් වෙලා අතනම උපේක්ෂකව ඒකාග්‍ර කරගෙන ආයාසයෙන් යුක්තව ඉන්නවා. ඔන්නෝකයි සමාධිය කියලා කියන්නේ මේක ඉතින් ගෙදර ගිහින් තමයි දිනු කරගන්න ඕනේ. පාන්දර නම් හරි හොඳයි මේ වැඩේට. පාන්දර කනට අමිහිරි ශබ්දයක් නැහැ. ඈ මනසට අමිහිරි ධම්ම රූපත් හුඟක් අඩු වෙලා තියෙන්නේ. ශරීර ශක්තියක් තියෙනවා මානසික ශක්තියක් තියෙනවා. ඒක නිසා පාන්දර තමයි හොඳම වෙලාව මේකට කරනවා නම්. බලන්න උපය භාගයක් පැයක් විතර යොමු කරගෙන. ශෝකේකට ධානයකට වෙලා එතන ඉඳන් ඉතින් උපේක්ෂක ජීවිතයක් දවස පුරාම ගත කරන්න පුළුවන්. ඇලීමෙන් ගැටීමෙන් තොර උපේක්ෂක තුර කියන්නේ අඩු කරගෙන ජීවත් වෙන්න පුළුවන්. ඒතකොට ප්‍රශ්න අඩුයි. ඒ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ තණ්හාව ඇතුලේ නේද? සියලුම ප්‍රශ්න තියෙන්නේ තණ්හාව ඇතුලේ. ඉතින් තණ්හාව අඩු කරගත්තාම ප්‍රශ්න අඩුයි. මේක ඉතින් නිවන් දකින්න විතරක් නෙමෙයි දෛනික ජීවිතේටත් අවශ්‍ය කරන දෙයක් මේ සමත භාවනාව කියන එක. නිවන් දකින්නත් උපකාර වෙනවා. ඒ පංච නීවරණ යට යනවනේ. අසත් ධර්මයේ යට යනවා. බල බිඳෙනවා. මර බල බිඳෙනවා. බුදු බල මතුවෙනවා. එතකොට නිවනටත් හොඳා. දෛනික ජීවිතයටත් හොඳා. හැම දෙයකටම හොඳා. පුළුවන් නම් කොහොම හරි ඉතා ඉක්මනින් මේක දියුණු කරගන්න. අමාරු නෑ. අමාරු නෑ. මේ පුරුදු වෙන්න නම් ඇද්දක පියාගත්ත එක සමාධිගත වෙලා ඉවරයි. පුරුදු කරගත්ත අයට. ආ, මේ අවිමකින් සල්ලි වලට ගන්න බෑ. තේරුණා නේද? සල්ලි වලට තියන රජිරුවන්ටවත් ගන්න බෑ ඕවා. රටේ රජිරුවන්ටවත් ගන්න බෑ. ඒවට ඉතින් මේවා කරලා පුරුදු වෙන්න ඕනේ. භාවනා කරනවා කියන්නේ ඔබ තමයි. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන උපේක්ෂකව බොහෝ වේලාවක් ඉන්නවා. කොච්චර හොඳද බලන්න විශාල සැනසීමක් හිතනවා. එimhe අබුද්ධෝත්පාද කාලවලත් භාවනා කළා. අබුද්ධෝත්පාද කාලවල ධානවලට ගිහිල්ලා මාස ගණන් පිනක් කට්ටිය ඉඳලා තියෙනවා. ඒවා ඉතින් බොහෝම ගැඹුරු අවස්ථා. හ්ම් ඉන්න පුළුවන් මේක අර ප්‍රීතියම ආහාර කරගත්තාම එතන සෑහෙන වෙලාවක් දැන් නිරෝධ සමාපත්තිය දවස් 7ක් ඉන්න පුළුවන්. ඈ ඒගොල්ලන්ට ප්‍රීතියමයි ආහාර වෙලා තියෙන්නේ වෙන මොකවත් නෙමෙයි. පීති බක්කා භවිෂාම දේව ආභස්සරායත. දවස පුරාම ඉන්නවා සමහර. ප්‍රීති අනුභව කරමින් ඉන්නවා. ඔය පොත්වල තියෙන ඉතින් අර කකුල් දෙක අස්සේ මුල් යනකම් හිටියා කියලා සමහර එසිවලු. <laughs> කකුල් දෙක අස්සේ මුල් ගිහිල්ලා නැගිටිනකොට. ඉතින් ඒවා ඉතින් අතිශයෝක්ති තමයි. ඉතින් එච්චරම ඒවට යන්න ඕනේ නැහැ. නමුත් දවස් ගණනක් නම් ඉන්න පුළුවන්. ප්‍රීතියම ආහාර කරගෙන ඉන්නවා. ඈ ප්‍රීතිය ආහාර කරගෙන ඉන්නවා. මනෝ මනෝ සංචේතනික ආහාර කියන්නේ ඔය තමයි. දැන් ඔයගොල්ලන්ට මේක හොඳට අවබෝධ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ පළක් වෙලාවට කියනවා නේද හොඳ ප්‍රීතියක්, සැනසීමක්, සතුටක් ඇති වෙන වෙලාවට මට අද කන්න එපා කියලා කියනවා නේද? මට අද කන්න එපා. මේ කාලා ඉන්නේ. නොබාන මේ ප්‍රීතියෙන් ඉන්නේ ප්‍රීතිය කාලා ඉන්නේ. ඉතින් මට කන්න එපා කියලා. කාලා ඉන්නේ. සමහරව අධික දුකක් ඇති වුණාමත් කියනවා මේ මට අද ඉවසන්න බැරි තරම් දුකක් ඇති වෙලා තියෙනවා මට අද කන්න එපා. එයා දුක කාලා ඉන්නේ. දුක කාපු දවසට ශරීරයේ මැලවිලා බලන්නත් බයයි. සැප කාප දවසට ප්‍රීතිය කන දවසට ශරීරය ආලෝකමත් වෙලා බබලෙනවා. තේරුණා නේද? ඉතින් අපිට ඕක හැමදාම බෑ. මොකද මේ මල්ලක් තියෙනවනේ මේක ඇතුලේ. මේ මල්ලට මොන හරි දැම්ම නැත්නම් දැවිල්ලක් ඇති වෙනවා. ඉතින් මේ මල්ලට මොන හරි දාන්න ඕනේ. තේරුණා නේද? මේ මලු නැති කට්ටිය මුළු ජීවිතේම ප්‍රීතිය කාලා ඉන්න. දැන් මේ බ්‍රහ්මයෝ එහෙම ඒගොල්ලන්ට මල්ලක් නැහැ නේ. ඒගොල්ල ප්‍රීතිය කාලා ඉන්නේ. සමහර දෙවිවරුත් ඉන්නවා මනෝමය ආහාර කන පීතිබක්කා භවිස්සාම දේවා ආබස්සරායකා. ඈ සමහර දෙවිවරුත් ඉන්නවා බ්‍රහ්මියොත් ඉන්නවා. දෙවිවරු නම් බොහොම අඩුවෙන් ඉන්නේ ඒ වුණාට සමහර දිව්‍ය ලෝකේ තියෙනවලු ප්‍රීතියම අනුභව කරන අය. වෙන ආහාරයක් නැහැ. ඔය පහත් මට්ටමේ දෙවිවරු අනුභව කරනවා කියන්නේ අමෘතය. අමෘතය කියන එක කැබලි කඩාගෙන කන ආහාරයක් ඒක. ඊට ඉහළ මට්ටම් වල ඉන්න දෙවිවරු අමෘතයක් ගන්න නැහැ. ප්‍රීතියෙන්ම ඉන්නවා ඒ කට්ටිය. ඒ තරම් සියුම් ශරීරය තියෙයි. මනෝමය කායිකා දේවතා දේවා කියලා කියන්නේ. මනෝමය කායිකා දේවා කියන්නේ බ්‍රහ්මයින්ට නෙමෙයි. ඒ දිව්‍ය ලෝකවල ඊටාම උසස් තලවලටපත්ලා ඉන්න කට්ටියට මේ මනෝමය ශරීරය තමයි තියෙන්නේ. ඒ කට්ටිය ප්‍රීතිය අනුභව කරමින් ඉන්නවා. ඒකාන්ත ප්‍රීතියෙන් ඉන්නවා. හැබැයි ඉතින් එතන ප්‍රීතිය වුණත් ඒකත් ලෞකිකයි ඈ. ලෞකික නිසා එතනත් රාගය තියෙනවා. නැත්තේ නැහැ. දිව්‍ය ලෝකේ රාගය තියෙනවනේ. ඊට වඩා උසස් තත්වයකින් ඉන්නවලු ආර්ය පුද්ගලයෝ. ධානගත වෙලා. ආර්ය පුද්ගලයෝ ඉන්නේ දැන් ආර්ය පුද්ගලයෝ කියන්නේ ප්‍රත්‍යඥයෝ නෙමෙයිනේ. අර දෙවිවරු කියන්නේ ප්‍රත්‍යඥයෝ. මේ කට්ටිය ළඟ තණ්හාව හොඳටම තියෙනවා. නමුත් ඒ කට්ටියත් ප්‍රීතියෙන් ඉන්නවා. ඊටත් වඩා උසස් තත්වයකින් ඉන්න ආර්ය පුද්ගලයෝ. හරි පුද්ගලයෝ කියලා කියන්නේ තණ්හාව යට කරගත්ත අය බොහෝ දුරට. ඉතින් ඒක නිසා ඔය කට්ටියත් මෙහෙම ටිකක් පුහුණු වෙලා ඉදිරියට දිගට යන්න. සල්ලි වියදම් වෙන්නේ නැහැ. දැඩි අධිෂ්ඨානයයි වීරියයි කරගෙන කරන්නේ.